මේ සංසාර වටය කියන එක බොහෝම සංකීර්ණ කොම ඝන බහල විෂම චක්‍රයක් මේ පිළිබඳව භාවනා කරන යෝගීන්ට තමන්ගේ එදිනෙදා භාවනා කර්මාන්තය හා එකතු කරගෙන ඒකට අත්වැල් දෙන මූලධර්ම කොටස් කීපයක් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. අපි ඉදිරිපත් කරගත්තේ මේ මූලධර්මත් යෝගාවචරයෙන් තම තමන් වශයෙන් අත්දකින අත්දැකීමක් කියන දෙක සමබර කරමින් කරගෙන යන යෝග කර්මයන්ට මේ ධර්ම දේශනාවෙන් පිටුහලක් සුකුලක් ලැබෙන ආකාරයටයි ඒ අනුව මේ සංසාර වටේ මේ විෂම චක්‍රය බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය කොටස් වශයෙන් කරලා සාමාන්‍ය තේරුමකට ලක් කරගන්න පුළුවන් විදිහකට තුනකට බෙදලා තියෙන ආකාරය දැන් මේ පිටිස අහලා දැනගෙන තියෙනවා. එහෙමනම් ප්‍රථමයෙන්ම සංසාර වටේ මුලට කියලා පෙන්ලා වදාරන්නේ කෙලෙස් වටයයි. කෙලෙස් වටය නිසා කර්ම රැස් කිරීම නිරන්තරයෙන් සිදුවෙන නිසා ඒකට කර්ම වටය කම්ම වටය කියලා සඳහන් කරනවා. කම්ම වටය කියන කෙලෙස් රැස් කිරීම යම් තාක් අඛණ්ඩව සිදු වෙනවද ඒ කර්මයන්ගේ විපාක දෙන අඛණ්ඩව විපාක පැවැත්වීම කියන විපාක වටේ නොසිඳී පවතිනවා අපිට අද ලක් වෙන ප්‍රශ්න ඉදිරිපත් වෙන දුෂ්කරතා ගැටලු ගැහැත ගැන කල්පනා කරනකොට මතක් කරගන්න තියෙන්නේ ඒවා අර විපාක වටයයි පෙර කළ කර්ම නිසා අපිට ලැබෙන විපාක වාරයයි අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී කරන්නේ මේ විපාක වටේ ගිලිලා එයින් ගොඩ ගන්න බැරුව දඟලන දඟලිලක් ඒ තරමටම විපාක රාශි වශයෙන් පවතිනවා විවිධ වශයෙන් පවතිනවා අපේ දැනුම සීමාව ඉක්මවා පවතිනවා මේ නිසා දවස පුරාම මේ කරගෙන යන සටන ජීවිත සංග්‍රාමයේදී අපි කරන්නේ මේ විපාක වටය විපාක රැල්ලට ඉහළ පහළ යමින් අඳෝනා නගන එකයි. නමුත් කාමදාකවත් මේ විපාක එක්ක හැප්පිලා විපාකත් එක්ක ගිහිල්ලා නැත්නම් විපාක ජයගෙන සංසාරේ බිඳලීමක් සිඳලීමක් කරන්ට අපහසු බව සියල්ල දන්නා වූත් සියල්ල දක්නා වූත් මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වන්නට යෙදුණා මක් නිසාද විපාක කියන්නේ ඵලයෝ මේකට හේතු වෙන්නේ කර්මයෝ අපි රැස් කළ කර්ම කර්ම ප්‍රමාණ කුසල කර්ම අකුසල කර්ම අප්‍රමාණයි විවිධයි විසමයි මේ නිසා ඒ වගේ විපාක වාර එන වෙලාවේදී විපාකවලට බෙහෙත් බඳලා විපාකවලට ප්‍රතිකර්ම කරලා අපිට ඉස්වැස්මක් ඉසයිස්මක් ලබන්න අමාරුයි මේ නිසා ජීවිතය පිළිබඳව විපස්සනාව පැත්තෙන් බලන යෝගාවචර කෙනෙකුට විපාක පිළිබඳව ඉවසීමේ ශක්තිය තියෙන්න ඕන. තිබිලා කල්පනා කරගන්න ඕන මේ විපාක මේ බාහිරේ ඉන්න ඇත්තන්ගේ තමන් ඉන්න තැන ඒ කාල ගුණේ දේශ ගුණේ ප්‍රශ්න විතරක් නෙවෙයි තමන්ගේම කර්මයක් තදින්ම බලපාන නිසා මේකට වග කිය යුත්තා තමාම බව විපාක ඉවසන පුද්ගලයා වටහා ගන්න ඕනේ මේ නිසා ප්‍රඥාවන්ත වෙන්න ඕන. ප්‍රඥාවන්ත උනේ නැත්නම් විපාක රැල්ටම අහු වෙලා කර්ම වට්ටේ කියන එක තේරුම් ගන්නටම බැරුව උපදිලා තේරුම් ගන්නටම බැරුව මියා දෙනවා. කර්ම වලින් කර්ම අත ගන්නට දන ගන්නට තේරුම් ගන්න බැරුවම විපාක මට්ටමේදීම ජීවිතේ හමාර වෙනවා. නමුත් යෝගාවචර පිරිසක් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් වශයෙන් හඳුනාගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ ධර්මයේ මේට වැඩි ගැඹුරක් අතුලාන්තයක් පෙන්වලා දෙනවා. එහෙමනම් මේ විපාක වටය නතර කරන්න නම් විපාක දැනට ලැබෙන විපාක වාරය පිළිබඳව උපේක්ෂා වෙලා ඉවසලා ඒකට හේතු වෙන කර්ම පිළිබඳව කම්මස්සකතා සම්මාදිට්ඨිය අනුව කල්පනා කරලා ප්‍රඥාව පහළ කරගන්න ඕනේ. ඒ කර්මත් දැනට සිද්ධ වෙලා හැමාර නිසා ඒවා වෙනස් කරන්න පුළුවන් ශක්තියක් අපිට නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ක්‍රමයෙන් ගැඹුරකට අතුලාන්තයකට අපේ දැනුම යොමු කරවලා මේකට හේතුව කෙලස් වර්ගයයි. එහෙමනම් අපි අනාගතයේ හෝ ඇතිවෙන්න පුළුවන් කර්ම විපාක නැත්නම් කර්ම වටේ සහ විපාක වටේ පිළිබඳ සංවේගයක් බයක් ඇත්නම් අද අද වර්තමානයේ එළඹ සිටියා වූ මේ කෙලෙස් වටේ සිඳලීම ආරම්භ කරන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ආරාධනාව මේ යෝගාවචර පිරිසකට. ඒ ආරාධනාව පිළි අරගෙන පූර්ණ කාලීනව යෝග ජීවිත ගත කරන මේ පිරිස දැන් මේ යෙදී සිටින්නේ අන්න එවැනි සත්ක්‍රියාවක. ඒ නිසා අපි ඒ ක්‍රියාවේ යෙදී ඉන්න අතරම කොහොමද විපාක වර්ගයේ කම්ම වර්ගයේ බලපාන්නේ කොහොමද කම්ම වටේට කෙලස් වටේ බලපාන්නේ මේ එකින් එක එකින් එක හැත්බැඳිලා යාවෙලා අවසානයේ විසම වූ සංසාර චක්‍රයේ වක්‍රයක් වශයෙන් කරකැවෙන්නේ කොහොමද කියලා දැනගත්තාම ඒ කියන්නේ ලෙඩේ දැනගත්තාම අපිට පුළුවන් වෙනවා ඒ පිළිබඳව ලද ලද අවස්ථාවේ ප්‍රතිකර්ම වශයෙන් ශික්ෂණයක් පවත්තන්ට විපස්සනා වඩා මේ කෙලෙස් වටේ ආනෝ කර්ම වටයත් කර්ම වටේ ආනෝ විපාක වටයත් කියන එක විස්තර කරන්න අපි පෙර දින ධර්ම දේශනාවලදී ගහක පැවැත්ම උපමා කරගත්තා. ගහක ජීවත් වෙන තාක් ඒ ගහේ පැතිරී ගිය තෙතමනයක් පවතිනවා. ඒ තෙතමනේ පෝෂණය කරන සෙවල පට්ටයක් ගහ පුරා පැතිරී පවතිනවා. ඒ සෙවල පට්ටයෙන් තමයි අලුත් පටක අතු ඉති කොළ මල් මුල් හදලා කපලා වෙන් කරලා වවලා දෙන්නේ. ඒ වැවෙන දේ අර තෙතමනේ හොඳට ආරක්ෂා වෙලා පෝෂණය වෙනවා. ඒ අනුව මේ සෙවල පට්ටය තෙතමනේ පවතින තාක්කල් ගහ අතු ඉති කොළ කඳ මුල් ආදී විදිහට වැවෙනවා. මේවා තමයි අපේ මේ කෙලස් වර්තය, කම්ම වර්තය, විපාක වර්තය වශයෙන් එක සංසන්දනය කරලා බලනකොට මේ සෙවල පට්ටේ නැත්නම් ගහේ තෙතමනේ කෙලෙස් විපාක කෙලෙස් වටේ හා සමානයි. ඒ අනුව වැඩෙන ගහේ කොළ අතු ඉති මල් මුල් කඳ ආදී දේවල් කම්ම වටේ හා සමානයි. මේ කම්ම වටේ තියෙනවා බෝ වෙන්න පුළුවන් ශක්තියක්. බෝ කරනවා කියල කියන්නේ නැවත වාරයක් ඇති කරන්න පුළුවන් ශක්තියක්. සමහර ගස්වල කඳන් කැබලි වලින් බෝ කරන්න පුළුවන්. සමහර ගස්වල කොළ වලින් බෝ කරන්න පුළුවන්. සමහර ගස් වලින් ඇට වලින් බෝ කරන්න පුළුවන්. සමහරකට මුල් කෑලි වලින් බෝ කරන්න පුළුවන්. හැබැයි ඒ බෝ කරන කොයි කොටසෙත් තෙතමනේ තියෙනවා. අඩුම තරමින් ඇට වලට ආවත් ඒ ඇට වියලලා අපි ගත්තත් ඒ ඇටේ ජීවේ රඳා පවතිනවායි කියලා කියන්නේ ඇටේ ඇතුලේ ජීව ශක්තිය තෙතමනේ පවතිනවා නම් ඊට පස්සේ ඇටේ හෝ වේවා කොළේ හෝ වේවා අතුයි ටික බැල්ලක් හෝ වේවා කඳ හෝ වේවා මුල හෝ වේවා ඒකට අවශ්‍ය තෙතමනේ උණුසුම එහෙම දුන්නාම අන්න විපාක වාරයේ වශයෙන් නැවත අර මුල් ಜಾති ගහක් අර කොටසෙන් බෝ කරනවා. ඒ මුල් මව් ගහේ ඉඳලා දෙවණියට ඇති වෙන දෙවණි ගහ දක්වා අර තෙතමනේ සැඟවි ගමන් කරනවා. ඒ තෙතමනේ වියලී ගියොත් අලුත් ගහක් එන්නේ නැහැ මැලවි යනවා. ඇත වේලිලා ගියොත් පිච්චිලා ගියොත් බෝ වෙන්නේ නැහැ. අතු විටි මල් වියලිලා ගියොත් බෝ වෙන්නේ නැහැ. ඒ නිසා අලුත් ගහක් බෝ වීම නිවි නිසිනින්දේ හීන් හැරේ යකිනූලේ සිට මේ විදිහට තමයි අපි මේ භවයේදී මේ කෙලෙස් වටේ කියන තෙතමනේ අප තුල පවතින තාකල් අපි මේ නාම රූප වශයෙන් ඇති මේ సంతානේ වඩනවා බෝ කරනවා ඒ බෝ කරන නාම රූප సంతානේ තවත් නාම රූප సంతානයකට මේ කර්මය එහාට තල්ලු කරන්න පුළුවන් ශක්තියක් ගැඹව පවතිනවා કૃષ્ણા වශයෙන් මේකට කියනවා පාළිය බොහොම ලස්සන වචනයක් භව නෙත්‍ය කියන. මේ භවයේ ඉඳලා එහා භවයට නෙත්‍ය කොන හදලා දෙනවා මේ තෘෂ්ණාව. හරියට අර ගහේ කෑම පටකේ උතර විහිදියත් ආවුසවල පටේවා. ඉතින් අපි ඒ ගස් වර්ගයේ බෝවීම නතර කරන්න ඕනේ නම් අපිට සිද්ධ වෙන්නේ මේ සෙවල පට්ටය මේ තෙතමනේ සිඳලන්න ඕනේ. එහෙම නැතුව ඒ ගහ විනාශ කරන්න අමාරුයි. කපා ගහේ ඒ චක්‍රාකාර ගමන නතර කරන්න අමාරුයි. මේ සඳහා ගන්නා වැඩපිළිවෙලට පාලියෙන් කියනවා ප්‍රයෝග කියලා. ප්‍රයෝග ශක්තිය තියෙන්න ඕනේ තියෙන කෙනා ඒ ගහ විනාශ කිරීමේ අදහසෙන් එක්ක ගහට බෙහෙතක් හෝ විදිනවා. එහෙම නැත්නම් මුල් අතු කපලා දමනවා, කපලා දාලා ගහට ලැබෙන පෝර ජලය, චේතමනය ඉරේලිය වාතයේ උණුසුම ආදී දේවල් වලින් වෙන් කරපුවාම අන්න කෙලෙස් වර්ගය වියලී යනවා, තෙතමනේ වියලී යනවා. ඒ ගහේ પરම්පරාව කැපිලා යනවා. ඒ වාගේම තමයි අපේ මේ ජීවිතයේ මේ අපේ තුල ඇත්තා වූ කෙලෙස් වර්ගයට ඇසීම් වලින්, දැකීම් වලින්, ආග්‍රහණයෙන්, රස බැලීමෙන්, ස්පර්ශ ලැබීමෙන්, හිතෙන් හිතවිලි හිතීමෙන් පෝෂණය ලබන තාක් කල් මේ කෙලෙස් වර්ගයේ වැවෙනවා. ඒ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, හිතවිලි කියන අවශ්‍ය අමුද්‍රව්‍ය ලැබෙන තාකල් කර්ම රැස් වෙනවා. ඒ సంతානය තුල කර්ම රැස් වීම සිදු වෙනවා. මේ කර්ම විපාක නොදී ඇරෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම විපාක වටයකට බැඳෙනවා. ඒ නිසා අපි යෝගාවචර පිරිසක් වශයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. අද මේ අපිට ලැබිලා තියෙන මේ ශරීරයේ උස මහත කළු සුදුකම වර්ග ಜಾති ભેදේ නෙවෙයි. ඒක පෙර කළ කර්ම වල විපාක නිසා අපි මේ ශරීරය උපයෝගී කර ගන්න ඕනේ නැවතත් අදින් මැත්තේ අන්න අර විදිහේ ශරීර సంతාන ඇති කරන මනුස්ස භව, තිරිසන් භව, പ്രേත භව, අපාය උප්පත්තිය, දිව්‍ය ලෝක උප්පත්තිය ඇති කරන ශරීරයක් හයක් ඇති නොවන විදිහේ කටයුත්තක් කිරීමට මේ අද දැන් කෙලස් දුරු කිරීමේ වැඩපිළිවෙලකට මේ දැනුම අපි පාවිච්චි කර ගන්නවා. ඒ නිසා අපේ යෝගාවචර ජීවිතේ ප්‍රධානම අවධානය යොමු වෙන්නේ කෙලෙස් වටේ සම්බන්ධයෙන්. කෙලෙස් වටේදී අපි දන්නා ප්‍රමාණය දැනටම කොටස් තුනක් තියෙනවා. අවිද්‍යාව වශයෙන්, තෘෂ්ණාව වශයෙන්, උපාදානයේ වශයෙන්. අපි එදා සාකච්ඡා කළා ඇහුම් කන් දෙන අවස්ථාවකදී කොහොමද අසතියෙන් සිහියකින් තොරව මානසිකාරයකින් තොරව ඇහුම් කන් දෙනකොට අවිද්‍යාව දිගට පවතින හැටි, තෘෂ්ණාව වැඩෙන හැටි, උපාදානිය වැඩෙන හැටි. ඒ වාගේම තමයි විශේෂ සංදිස්ථානයක් වශයෙන් අපි තේරුම් අරගත්ත අවි අවිද්‍යාව පවතින තාක්කල් ඒ කියන්නේ අහන අවස්ථාවේදී මෙනෙහි නොකරන තාක්කල් අහන අවස්ථාව මානසිකාරයට නනංවා ගන්නා තාක්කල් තණ්හාව පහළ වෙනවා වේදනාවට අනු වේදනාපච්චය තණ්හා කියන සංදිස්ථානේ හොඳට සරුවට තියෙනවා. අර සුඛ වේදනාවක් නම් ඒ අනුව තෘෂ්ණාව පහළ වෙන හැටි අපි එදා සාකච්ඡා කරා. මෙන්න මේ සංදි ස්ථාන පිළිබඳව තව ටිකක් විස්තර කිරීම ප්‍රයෝජනවත් වෙනවයි කියලා පේනවා මේ යෝගාවචර පිරිස මේ ධර්මයෙන් වැඩ ගන්නා හැටි දකිනකොට ඒ නිසා එන්න මේ සංදි ස්ථාන සම්බන්ධව තව ටිකක් සවිස්තර ඉදිරිපත් කිරීමයි අද ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ ගැන අභිධර්මයේ පදාර්ථය හොඳට දන්නවා ඇති. නමුත් වැඩේට ප්‍රමාණවත් වෙන විදිහේ අත්දැකීම ලබා ගැනීමට ප්‍රමාණවත් වෙන විදිහේ මූල ධර්ම ටිකක් ලං කරගත්තොත් නාම ක්‍රියාවලිය පටන් අර ගන්නවා යම් කිසි තැනක අපේ ෂඩින්ද්‍රිය වශයෙන් ඇත්තව ඈ කන නාසය දිව ශරීරය හිත කියනා වූ මේ ద్వාර හයයි ඒ ద్వාර වලටම ගොදුරු වෙන ආරම්මන කියනවා ඇහැට රූප ගොදුරු වෙනවා කනට ශබ්ද ගොදුරු වෙනවා නාසයට ගඳ සුවඳ ගොදුරු වෙනවා දිවට රස ගොදුරු වෙනවා ශරීරයට ස්පර්ශය ගොදුරු වෙනවා හිතට ධම්මාරම්මන ගොදුරු වෙනවා මෙන්න මේ ආරම්මනය නියම ద్వාරයට දොරටුවට ගැටෙනකොට එහි ඇති තීව්‍රතාවයේ මත හොඳ ප්‍රකට දීප්තිමත් දර්ශනයක් නම් රූපයක් නම් ඇහැ තමයි ඉස්සර වෙන්නේ ඒ අනුව හිත යෙදෙනවා ඒ වැඩ පිළිවෙලට හිත අනිත් ඒවා අමතක කරනවා ඒ අවස්ථාවේදී අහන්නේ නැහැ යස්තාදී රස බලන්නේ නැහැ, ගඳ බලන්නේ නැහැ, ස්පර්ශ ලබන්නේ නැහැ, හිතන්නේ නැහැ, වහාම දැකීම විශේෂය යනවා. එතකොට ඒකට කියනවා චක්කු විඥානය පහළ වුණයි කියලා. මේ චක්කු විඥානය පහළ වෙන්නේ රූපයත් ඇහත් නිසා. මෙන්න මෙතනින් ඉඳලා රූපයයි ඇහයි කියලා කියන්නේ රූප ධර්ම. ඒ රූප ධර්ම නිසා නාම ධර්මයක් වශයෙන් චක්කු විඥානය පහළ වෙනවා. නැත්නම් හිත යෙදෙනවා එතෙන්ට. එතන පටන් මේ තුන එකට ගමන් කරනවා. සද්දෙත් ඇහිමින් තියෙනවා. ඇහත් ඇහගෙන තියෙනවා. ඒ අනුව හිත හිතේදීලා ස්පර්ශය සංගතියට යනවා එකතුව ගමන් කරනවා එතකොට ස්පර්ශය අනුව වේදනාවක් විඳිනවා මේ විඳින වේදනාව අනුව ප්‍රිය භාවේ නම් තණ්හාවක් අප්‍රිය භාවේ නම් මේක නොවේවා මට හොඳ දෙයක් ලැබේවා කියලා වෙන දෙයක් පිළිබඳ තණ්හාවක් ආදී විදියට වේදනාපච්චය තණ්හා කියන මේ පියවරෙන් පියවර අපි නොදැනුවත්වම හීන නූලේ යටි නූලේ අපි තණ්හාව කියන තැනට ලුහුටලා යනවා ඇදගෙන වැටෙනවා භාවනා කරන යෝගාවචරයක පැත්තෙන් ගත්තොත් ප්‍රකට උපමාවක් ඉදිරිපත් කරගෙන භාවනා කරගෙන ඉන්නකොට යෝගාවචරය මුල් විනාඩි 10 15 නම් අර කලින් සක්මන් කරලා කය හොඳට සම්පාංශනය කරගෙන සමාහණය වෙලා තියෙන නිසා කරදරයක් නැතුව කය තැම්පත් වෙලා තියෙන දෙයක් තියෙනවා. නමුත් ක්‍රමයෙන් මේ කයේ වේදනාව මතුවෙන්න පටන් අර ගන්නවා. මේ වේදනාව නිසා තමයි ඉඳගෙන වාඩි වෙලා ඉන්න තැන ඇට පෑදිලා තියෙන තැන් හොඳට ඇටෙන්න පටන් අරගන්න. එහෙම නැත්නම් තදට නැමිලා තියෙන සංදි ස්ථානවල ඇට ඇති ස්ථානවල හෝ වේදනා ක්‍රමයෙන් මතුවෙන්න පටන් අර ගන්නවා. මේ වේදනාව මතුවෙනකොට යෝගාවචරය එක්කෝ නිසි අවධානීය වේදනාවට යොමු කළේ නැත්නම් මේ වේදනාව සුපුරුදු විදිහට නිතරම ඇවිල්ලා කයේ කාය ප්‍රසාදයට තට්ටු කරනවා හරියට අමුත් එක් ගෙදරට ඇවිල්ලා දොරට තට්ටු කරනවා වගේ තට්ටු කරමින් ඉන්නවා යම් කිසි වෙලාවක මේ කතා කිරීම උද්දීපනය කිරීම උනන්දු කරවීම ප්‍රකට වෙච්ච වෙලාවක යෝගාවචරයාගේ හිත ඒ දිහාවට යනවා එතකොට කාය විඥාණය පහළ වුණා කියලා කියන්න පුළුවන් එතනදී යෝගාවචරයට පුරුදු එදිනෙදා සංසාරගතව පුරුදු විදියට වේදනාව දුක් වේදනාව වැටෙන්න පටන් අර ගන්නවා. මේ දුක් වේදනාව වැටෙන වෙලාවේදී යෝගාවචරයාගේ මෙනෙහි කිරීම හරි හැටියට ඒ දුක් වේදනාවට නොයදුනා නම් ඒ පහළ වෙන දුක් වේදනාව නිසා මේ වෙනුවට වඩා හොඳ පහසු ඉරියව්වක් කයේ පහසුවක් ඉබේම යෝජනා වෙනවා මම මේ වෙනකොට අර තද වෙලා ඉන්න තියලා හිර වෙලා තියෙන තැන පොඩ්ඩක් ඉස්සුවොත් නරකද කියලා ඔන්න චේතනාවක් පහළ වෙනවා. ඉතින් අර යෝගාවචරයට වැටෙන්නේ ඒ චේතනාව Tamange හොඳ කල්යාණ මිත්‍රෙක් විදිහට. මේ ඇති දුකට පිහිට වෙන්න ආපු ඈතක දුරක ඉඳලා ආපු වටිනා වැදගත් කල්යාණ මිත්‍රෙක් විදිහට ඉතින් මේ යෝගාවචරය අර චේතනාව ආදරයෙන් බාල අරගෙන දැන් මේ වෙනකොට තියෙන සමාධිය කැඩෙන්නේ නැති වෙන්න නම් එකයි කරන්න තියෙන්නේ මේ ඉරියව ඩිංගිත්තක් වෙනස් කරන්න ඕනේ කියලා අන්න අර චේතනාවට ඉඩ දෙනවා. ඉඩ දුන්නාම ඒ චේතනාව දිගේ දැන් හිත සම්පූර්ණයෙන්ම වේදනාව දුරු කරලා නැත්නම් ඉන්න ඉරියව වෙනස් කරලා වෙන ඉරියවක සැපයක් බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙලා හිත කය වශයෙන් ඒ විශේෂයි ප්‍රයෝග කරනවා. කරලා නොදැනෙන්න යාන්තම් পায় එක ඔසවනවා නැත්නම් ඉරියව්ව එහෙමේ කරනවා. කරලි කරලා හිතනවා දැන් සමාධිය හරියයි දැන් යනවා මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම මෙනෙහි කරන්න. යාන්තම් එකවරයක් දෙසරයක් මෙනෙහි කරනකොටම අර වේදනාව වෙනත් ස්වරූපකින් ඇවිල්ලා අර පරණ පුරුදු විදිහටම කාය ප්‍රසාදය කිති ගන්නවා. උද්දීපනය කරනවා. රිදවනවා. රිදවනකොටම යෝගාවචරයාගේ හිත දැන් තියෙන්නේ මූල කර්මස්ථානයත් වේදනාවක් කියන මේ දෙකේ කලකොල වෙලා මේ දෙකේ මිශ්‍ර වෙලා මේ අතරමැදට අර කලින් චේතනාව වගේම හිතවිලි එනවා අර ඉස්සෙල්ලා කරපු වෙලාවේදී ඉවරයක් කරුවා නම් හරි ඒක එකවරම කරන්න ඕනේ හොඳට ටිකක් වැඩිපුර කය සකස් කර ගන්න ඕනේ කියලා අර චේතනාව ආදරයෙන් පිළිගන්න ගියොත් චේතනානුකූලව ඉබේම කය වැඩ කරන්න ගන්නවා ඒ අතරමැද සතිය මූල කර්මස්ථානියෙත් නැහැ ඉරියව වෙනස් කරන ආකාරයේත් නෑ හිතවිලි වලින් ගහන වෙනවා. ගහන වෙලා කල්පනා වෙනවා මේට වැඩිය හොඳයි නැගිටලා ටිකක් සක්මන් කරා නම් එහෙම නැත්නම් මොකක් හරි මේ ඉරියව වෙනස් කරා නම් හොඳයි කියලා නැති යමක් මේ වෙනකොට ළඟා නොකරගත්තා වූ වෙන ඉරියව්වක සැපපහසුව කල්පනා කරමින් ඉරියව් වෙනස් කිරීම විසේ යනකොට අර කලින් බලාපොරොත්තු නැහැ සමාධියේ පැවැත්ම කොහොම වෙතත් හිතේ සතියක් නැතුව යනවා සමාධිය එන්න එන්න කැඩිලා බොහෝම ශීක්‍රයෙන් මේ යෝගාවචරය නැගිටලා යන්න තත්ත්වයටපත් වෙනවා. මේ මොකද ඒ තණ්හාව වේදනාවත් එක්කම අතරක් නැතුව පහළ වෙන තරමටම යෝගාවචරයගේ මෙනෙහි කිරීම දුර්වල නිසා යෝගාවචරය මේ වැඩපිළිවෙල නොදන්නා නිසා සතිය නැති නිසා නමුත් මේ වෙනුවට දක්ෂ යෝගාවචරයක් අපි අරගත්තොත් දක්ෂ යෝගාවචරය මූල කර්මස්ථානයේ මෙනෙහි කරමින් ඉන්නකොට ටික වෙලාවකදී අන්න වේදනාව මතුවෙන බව වැටහෙනවා යම් අවස්ථාවක මූල කර්මස්ථානයේ ප්‍රකටතාවයට වැඩිය වේදනාව ප්‍රකට වුණාන යෝගාවචරයා ඊටාම සතියෙන් යුක්තව තමන්ගේ මානසිකාර්ය යොමු කරන වේදනාවට වේදනාව විසින් මානසිකාර්යය පැහැර ගන්නව නෙවෙයි යෝගාවචරයට පුළුවන් වෙනවා සතියෙන් යුක්තව මානසිකාර්ය වේදනාවට යොමු කරවන්න යොමු කරවලා ඒ වේදනා ස්ථානයේම මෙනෙහි කරන හිත అలවා තබාගෙන වේදනාව වේදනාව කියලා මෙනෙහි කරනවා. මේ වෙනෙහි කරනකොට වේදනාවට වෙන්න පුළුවන් තත්ත්ව තුනක් තියෙනවා. එකක් තමයි තිබුණට වැඩිය බොහෝම ශීඝ්‍රයෙන් වේදනාව තීව්‍ර වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් වේදනාව තිබුණ මට්ටමේම පවතින ඉඩ තියෙනවා. එහෙම නැත්නම් බැහැලා යන්න ඉඩ තියෙනවා. යම් වෙලාවක නම් භාවනා උපදේශයට කල්පනා කරනකොට වේදනාව බහැලා යනවා යම් වෙලාවක මූල කර්මස්ථානයේ පැත්තට අඩුවෙන් බහැලා ගියා නම් යෝගාවචර නැවත මූල කර්මස්ථානට හිත යොදලා භාවනා අධිකට ගෙනියනවා. වේදනාවයි මූල කර්මස්ථානයයි සමසමව හිටින මට්ටමට આવොත් ඒක ඒ தත්වයෙන් පවතිනවනම් යෝගාවචරය මූල කර්මස්ථානට හිත යොදනවා. මොකද මූල කර්මස්ථානේ ප්‍රධාන කරගෙන භාවනා ගෙනියන නිසා. නමුත් යම් වෙලාවක මූල කර්මස්ථානට වැඩි තීව්‍ර විදියට වේදනාව ධර්මව පවතිනවා නම් ඒ තාක් යෝගාවචරය එහිම හිත තබාගෙන භාවනාව ගෙනියනවා වේදනාව මෙනෙහි කිරීම වශයෙන් මේ විදිහට වේදනාව මෙනෙහි කිරීමේදී යෝගාවචරයාගේ සූර භාවයක් පවතිනවා නම් මේ අහන ධර්ම කරුණු මේ වෙලාවට හේතු භූත වෙනවා නම් යෝගාවචරයා නැවත නැවත වීරිය යුක්තව පසුනබසින වීරියකින් යුක්තව අර වේදනාව තිබුණු තැනටම හිත යොමු කරනවා වේදනාව වේදනාව වේදනාව වේදනාව. එල්ලය හරියටම ගන්නවා වේදනාවේ උච්චතරම තැනට හරියට ඇල්පෙනි සිතුඩකින් පෙන්වන්නා වගේ එතනටම හිත තියාගෙන නිවැරදි එල්ලයකොත් නොනිමි වීරියකොත් යුත්ව දිගට මෙහෙය කරගෙන කරගෙන කරගෙන යනකොට යෝගාවචරයාගේ හිතයි වේදනාවයි පමණයි කියන්නේ. මට මේ වේදනාව වෙන්නේ දකුණු පසින් මට මේ වේදනාව වෙන්නේ වම්පසින්ය උඩුකයෙන්ය යටිකයෙන්ය මොනවත් මතක නැති වෙනවා සංධානයේ රූප සතහන මතක නැති වෙලා හුදු වේදනාව සම්පූර්ණ මුළු හිතට එල්ල වෙනවා දැන් වේදනාවයි හිතයි පමණයි තියෙන්නේ මේ අනුව සංධානයේ හිත ඈත් වෙනවා ඈත් වෙලා හුදු වේදනාවටම මූණ දීගෙන ඉන්න වෙලාවේදී මේ ස්ත්‍රියාවක්ය මේ පුරුෂයෙක්ය මේ මමය මේ ඔබය කියන සංකල්ප මුකුත්ම ඉඳී ඉඩක් නැහැ හිතේ. ඒ තරම්ම හිතයි වේදනාවයි මූණට මුණ දාලා එකිනෙක යා වෙලා පවතින. අතරමැදට නීවරණ හෝ අයාලේ යන හිතවිලි හිඟ ගන්න බැරුව යනවා. ඒ වෙලාවට යෝගාවචරය වේදනාව කියන්නේ මොකද්ද කියලා ඒ වේදනාවේ හාරණ ස්වરૂපය. ඒ වේදනාවේ දවන ස්වરૂපය. කම්පන කලබන ස්වરૂපය. අදින්න තෙරපෙන ස්වરૂපය කැඩි කැඩි විසිරී යන ස්වરૂපය මේ විදිහට වේදනාවේ ඇත්තා වූ ස්වභාවික ලක්ෂණ දැනගන්න එහෙම නැත්නම් යෝගාවචරය වේදනාවේ කෘත්‍යය අවබෝධ කරගන්න පැහැදිලිවම පිරිසිදුවම වේදනාව මෙච්චර වද දෙද්දී වේදනාව Tamange ප්‍රදේශයේ පැහැර ගන්න හදද්දී යෝගාවචරය අනුන්ගේ දෙයක් බලානින්න වගේ අන්නර විදිහේ වේදනාව දිහා ඍජුව බලාන ඉන්නකොට යෝගාවචරයාගේ වේදනාව පිළිබඳ දැනුව ප්‍රඥාව මේ මුළු ජීවිතේ කවදාකවත් නොතිබිච්ච ප්‍රමාණයට ඊටාම ආසන්නව ඊටාම උත්කෘෂ්ඨව වැටෙන්න පටන් ගන්නවා. එවැනි හිතක ඒ විදි වේදනාවම පවතිද්දි වේදනාවම මෙනෙහි කරද්දි වේදනාවම අවබෝධ කරන හිතක කාම දාකවත් මේ වේදනාව මත වේවා කියලා තෘෂ්ණාවක් පහළ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. මේ වේදනාව නැති වෙලා මට සුවයක් පහළ වේවා, මගේ ශරීර ඉරියව් වෙනස් කරන්න ලැබේවා කියන චේතනාවක් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාරණා මොකද වේදනාව පිළිබඳ යථාව බෝධය සිද්ධ වෙන වෙලාවේ වේදනාව කියන රූප ධර්මයක් ඒ වේදනාව අත්දකින හිත කියන නාම ධර්මයක් දුක්ඛ ස්වરૂපයක් වශයෙන් යෝගාවචරයට පැහැදිලිව වැටහෙනවා දුක්ඛේ පරිඤ්ඤය දුක හාත්පසින් දැනගන්නේ මේ කියලා ඉඳගත්ත මේ යෝගාවචරයට නැත්නම් දුක්ඛ සත්‍ය මට වැටහෙවා කියන අදිෂ්ඨාණයෙන් භාවනා කරන යෝගාවචරයට මේ වගේ මිහිරි ඵලයක් ලැබිච්ච වෙලාවක මේ මිහිරි ඵලය කියලා කියන්නේ වේදනාවේ සුමිහිරිකම නෙවෙයි අවබෝධයේ ප්‍රකට භාවයත් ඍජු භාවයත් උත්සන්න භාවයත් නිසා ලොකු බැඳීමකින් ලොකු උනන්දුවකින් අර වේදනාව විශේෂ හිත පවත්වාගෙන යන්න පුළුවන් ඒ නිසා දුක හාත්පසින් දැනගන්නවා වේදනාවේ කරකවන හැටි අම්බරවන හැටි රත් කරන හැටි උණු කරන හැටි විසිරී යන හැටි තෙපුල් දෙන හැටි ගැස්ටි ගැස්ටි යන හැටි තද කරන හැටි තෙරපන හැටි මේවා දකින්නකොට දකින්නකොට යෝගාවචරය දුක කියන එකේ හාත්පස දැක ගන්නා සුදු නියම යෝගාවචරයක් විදිහට වේදනාව දිහා බලාන ඉන්නකොට ඒ කිරේ සංහාවක් පහළ වෙන්න ඉඩක් නැහැ. එහෙම නැත්නම් මේ වේදනාව නැති වෙලා මට සුඛ ඉරියව්වක් පහළ වේවා කියලා හිතක් පහළ වෙන්න ඉඩක් නැහැ. ඒ දුක දැනීම නිසාම දුකට හේතු වෙනා වූ තෘෂ්ණාව දුර වෙනවා. තෘෂ්ණාවට ඉඩක් නැතුව යනවා. මේ විදියමට සැප ඉරියව පහළ වේවා කියන චේතනාවකට හිස තියාගන්න, රින්ගගන්න ඉඩක් නැතුව යනවා. හරියට වේදනාවයි හිතයි ශක්තිමත්ව එකිනෙකා මූණ දාගෙන ඉන්නකොට යෝගාවචරයට උතුර දකුණ යට උඩ මොනවාක්වත් මතක නැහැ හුදු වේදනාවයි හුදු හිතයි විතරයි. මෙන්න මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම අවිද්‍යාව විද්‍යාවෙන් ජයගත් අවස්ථාව. ඒ අවස්ථාවේදී ඒ යෝගාවචරගේ හිතේ මේ වේදනාව කොහොමද මේකෙන් ලෙඩක් වෙයිද අසනීපයක් වෙයිද ආදී බය හිතවිලි සැක හිතවිලි කිසිම දෙයකට ඉඩක් නැහැ. හිත සම්පූර්ණ පිටු වෙලා ඍජු වෙලා ගොනු වෙලා වේදනාවට යොමු වෙනවා. ඒ නිසා වේදනාවට වේවා කියන හැඟීම පහළ වෙන්නේත් නැහැ. වේදනාවට නොවේවා කියන පහළ හැඟීම පහළ වෙන්නේත් නැහැ. තෘෂ්ණාවට ඉඩක් නැතුව යනවා. ඒ වාගේම ඒ නිසා මේ භාවනාව මත ජීවිතේ පුරාම පවතිවා. එහෙම නැත්නම් මේ වේදනාව පවතිවා. එහෙම නැත්නම් වේදනාව නැති සුඛ අත්දැකීමක් ලබා ගන්න තමයි වෙන භාවනා මධ්‍යස්ථානට යන්න ඕන වෙන ගුරුවරයෙක් හොයන්න ඕන වෙන භාවනා ක්‍රමයක් හොයන්න ඕනේ කියලා දැඩිව ගැනීම මොනවාක්වත් නැහැ. ඒ නිසා නොදැනීම අවිද්‍යාව නිසා යම් කෙලෙස් රාශියක් පහළ වෙන්න ඉඩ තිබුණා නම් නතර වෙලා යනවා. තෘෂ්ණාව නිසා යම් කෙලෙස් ව්‍යාපාරයක් හිතේ පහළ වෙන්න තිබුණා නම් නතර වෙලා යනවා. උපාදානය නිසා දැඩිව ගැනීම නිසා යම් කෙලෙස් රාශියක් ඒ ක්ෂණේ පහළ වෙන්න තිබුණා නම් නතර වෙලා යනවා. ඒ වෙනුවට හුදු වේදනා පිළිබඳ දැනීම සම්‍යක් දෘෂ්ටිය ප්‍රඥා පහළ වෙනවා. මේක තමයි අපි එදා කෙටියෙන් සඳහන් කරේ මෝඩ යෝගාවචරය අදක්ෂ යෝගාවචරය සූර නොවන යෝගාවචරය තණ්හා වේදනාව නිසා ඒකාන්තයෙන්ම තණ්හාවට ඇදගෙන වැටෙනවා ලුහුටල වැටෙනවා ලෙස්සල වැටෙනවා නමුත් දක්ෂ සූර යෝගාවචරය තණ්හා වේදනාපච්චය තණ්හා කියලා කියන ඒකායන මාර්ගයේ මගහැරලා වේදනාපච්චය පඤ්ඤා කියන විදිහට ප්‍රඥාව පහළ කරගන්නවා. මේ අවස්ථාවේදී දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් නාම රූප වශයෙන් වේදනා නම් රූප ධර්මයක් ඒ දැනගන්නා වූ නාම ධර්මයක් හරි හැටි දැන ගැනීම නිසා අපපටිපත්ති අවිද්‍යාව කියන දැන නොගැනීම නිසා කාරණාව නොදන්න නිසා යම් කිසි අවිද්‍යාවක් පහළ වෙන්න තිබුණා නම් ඒක නැතුව යනවා ඒ වගේම මිච්ඡාපටිපත්ති අවිද්‍යාව ඒ කියන්නේ වේදනාව දිහා සැකෙන් බලලා බයෙන් බලලා ආපස්සට දුවන්න බලාගෙන බලන කෙනෙකුට පහළ වෙනවා මේ ශරීරයේ මේ විදිහට නිද වෙයි මේ හන්දිය ගැළවිලා යයි මේක වැටිලා යයි ඒ නිසා ඔය කිව්වට කමන්නේ කාටත් හොරෙන් කකුල වෙනස් කර ගන්න ඕන කියලා හිතවිලි රාශි වශයෙන් මිත්‍යා ප්‍රතිපatti අවිද්‍යාව පහළ වෙනවා. හරියට වේදනාවට මූණ දීලා කටයුතු කරන යෝගාවචරයට ඒ විදිහේ කල්පනා මිත්‍යා අදහස් පහළ වෙන්න ඉඩක් නැහැ. ඒ නිසා අවිද්‍යාවේ දෙපළුවම පණ නැතුව යනවා. දුර්වල වෙලා යනවා, විනාශ වෙලා යනවා. ඒ වෙනුවට ප්‍රඥාව පහළ වෙනවා. මේ අවස්ථාවේදී ශරීරයේ එහෙම නැත්නම් කාය ප්‍රසාදයේ කිති කැවීමක් සිද්ධ වෙනවා වේදනාව වශයෙන්. ඒ වේදනාව කියන එක වර්තමානව අස්පනා පිට සිදු වෙද්දිම වේදනා අරමුණක් ශරීරයේ කාය ප්‍රසාදය උද්දීපනයේ කරද්දීම ඒ පිළිබඳව සම්පූර්ණ එල්ලේකින් යුක්තව අඛණ්ඩ වීර්යයෙන් භාවනා කරගෙන යනකොට වේදනාවේ කෘත්‍ය අවබෝධ වෙනවා. ඒ කෘත්‍ය අවබෝධ වීම නිසා යෝගාවචරයට ඒ කාන්තේම වේදනාව නිසා තණ්හාව උපදින්න තියෙන අවස්ථාව වෙනුවට ප්‍රඥාව පහළ වෙනවා. නමුත් නිකමෙට කල්පනා කරලා බලනද මේ විදිහට වේදනාවේ උත්සන්න අවස්ථාවේදී වේදනාවට එල්ල කළ හිතකින් අඛණ්ඩව මෙනෙහි නොකළොත් කොච්චරනම් විපල්ලාසයක් හිතේ මේ වෙලාවේ පහළ වෙන්න පුළුවන්. මේ වේදනාව කවමදාකවත් මූණ දීලා ජය ගන්න පුළුවන් කියන හිතක් සංසාරේ කවමදාකවත් පහළ වෙන්නේ නැහැ. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ පෙළ ගැස්මක් යොමු කිරීමක් උපදේශයක් අහුම්කන් දුන්නේ නැහැ. අපි ජීවිතේ පුරාම කෙරුවේ මේ ඉරියාපත වෙනස් කිරීම තුළින් දුක් වේදනාව මගහැරීමයි දුක් වේදනාවට බය යෑමයි දුක් වේදනාව දැකලා බිය වෙලා බිය ගුල්ලන්සේ පලා යෑමයි මේ නිසා බුදුරජාණන් වහන්සේගේ උපදේශය මොකද්ද කාය ජීවිත নিরপেক্ষ කායේච ජීවිතේච අනපේක්ෂකෝ කෝති කියලා යම් කිසි කෙනෙක් ඇත්ත ඇති හැටියේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් තේරුම් ගන්න ඕනේ නම් කාය පිළිබඳ ඇති ශරීර ආසාව දුරු කරන්න ඕනේ. ජීවිතේ නැති වුණොත් නැති වෙච්චාවේ කියලා විදිහ වීරත්වයක් ඇති කරගන්න කෙනාට වේදනාව තුලින්ම කියන දුක්ඛ වේදනාව තුලින්ම මේ සා ප්‍රමාණයක් ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. යම් වෙලාවකන යෝගාවචරයාගේ වීර්ය බිඳිලා යන්නේ එතනදීම මේ අවබෝධ ඥානය ප්‍රඥාව නැති වෙලා තෘෂ්ණාව වැඩෙනවා වේදනාව අනුව තෘෂ්ණාවට වැටෙනවා යන්තාක් දුරට යෝගාවචරය වීර්යම නැවත පවත්වමින් මේ වේදනාවේ කෘත්‍යම අවබෝධ කරගනිමි කියන කල්පනාවෙන් කටයුතු කරනවා නම් අර තෘෂ්ණාව තියෙන තැන ප්‍රඥාව පහළ වෙනවා මේ නිසා වගකීම වඩ වඩාත් යෝගාවචරයාටම තවදයි මේ පැවරීම අනුව බුද්ධ දේශනාව තමන්ගේ ඇස් පන පිට තමන්ගේම ලේවලින් තමන්ගේම දහඩියෙන් තමන්ගේම ශ්‍රද්ධාවෙන් තමන්ගේම ප්‍රඥාවෙන් උපදවා ගන්න පුළුවන්. මේ නිසා ඊ타නත්ම ක්ෂණයක ඇති වටිනාකම අපට ඉදිරිපත් වෙන භාවනා ජීවිතයේදී ඉදිරිපත් වෙන එක ක්ෂණයක ඇති වටිනාකම යෝගාවචරයට දවසින් දවස තේරෙනකොට තේරෙනකොට මේ වේදනාව මම ජය ගනිමි ඉදිරියටම යමි කියන විශාල ශ්‍රද්ධාවකින් ඉදිරියට කරගෙන යන්න පුළුවන්. එහෙම යන්න යන්න ගත වෙන මොහොතක් මොහොතක් පාසා වේදනාවේ කෘත්‍යය විවිධ ලෙස විචිත්‍ර ලෙස වහවා ඒ මොහොතේ වැටෙන්න පටන් ගන්නවා. එතකොට අර කියන තෘෂ්ණාව, අර කියන උපාදානෙ, අර කියන අවිද්‍යාව නැතිවීම නිසා කර්ම රැස්වීමක් සිදු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සිදු වෙනවා සිදු වෙන්නේ ද්වේෂයේ පදනම් කරගත්ත අකුසල කර්ම. ඒ විතරක් නෙවෙයි. මෙතන තියෙන අතිරිය මෙතන තියෙන වැදගත්කම තමයි කුසල කර්ම සිද්ධ වෙන්නේ නැහැ. එවැනි විදිහට හරියටම වේදනාවට හිත එල්ල කරගෙන මූණට මූණ දාලා පූර්ණ හිතකින් නොබිඳි නොකැඩි නොවිසිරෙන සමාධිමත් හිතකින් මෙනෙහි කරගෙන යනකොට වටගාමී කෙලෙස් රැස් වෙන්නේ නැහැ වටගාමී කුසල රැස් වෙන්නේ. ඒ නිසා ඒ ක්ෂණේ ඒ ක්ෂණයෙන්ම දැවිලා ආයේ ඒකේ මණ්ඩි වැහිල්ලක් නැහැ. කහට බැඳිල්ලක් නැහැ. ගන්ධ සුවඳක් ඉතුරු වෙන්නේ නැහැ. එතනම කපුරු පිච්චුවා. මෙන්න මේ අවස්ථාවට කියනවා විපස්සනා විවහාරය අනුව ක්‍රියාසිතක් පහළ වුණා කියලා. මේ නිසා මේ මොහොතේ කිසියම් කර්මයක් රැස් වෙන්නේ නැහැ. කුසල කර්ම රැස් වෙන්නේ නැහැ, අකුසල කර්ම රැස් වෙන්නේ නැහැ. එහෙමනම් විපාක නැහැ. මේ විදිහට තමයි යෝගාවචරය මේ තමන්ගේ කෙලෙස් වටය වර්තමානයේ තමන්ට එන පිටි මොහොතේ සිට මිදලන්නේ මේ වැඩපිළිවෙල තේරුම් අරගන්නට බාහිර ලෝකේ උපමාවක් නැවත අපි ඉදිරිපත් කරගත්තොත් අපි හිතමු කෙනෙකුට බාහිර විස බීජයක් ශරීරගත වෙලා රෝගයක් හට ගන්නවා මේ රෝගියා වෛද්‍ය විශේෂඥයෙක් ළඟට අරගෙන ගියාම මේ රෝගය දන්නේ නැත්නම් අහලා නැත්නම් මේ රෝගියාගෙන්ම මේ විස බීජ ටිකක් මේ වෛද්‍යවරයා අරගෙන අර විස බීජ ටික වවනවා. වවලා මේ විස බීජේ මරන්න පුළුවන් ප්‍රතිජීවියේ බැක්ටීරියා జాතියක් නම්, දිලීර జాතියක් නම්, වෛරසයක් නම් ඒ జాතියේම සතුරු වෛරසයක්, සතුරු බැක්ටීරියාවෙක්, සතුරු දිලීරයක් හොයාගන්න. හොයාගෙන ඒ සතුරු බලය, ශක්තිය සාරේ අරගන්න. අරගෙන අර යෝගාවචර මේ ලෙඩාට ඉන්ජෙක්ෂන් මාර්ගයෙන් හෝ වෙන ක්‍රමයකින් ශරීරගත කරනවා. ශරීරගත කරපුවාම ශරීරයේ මේ වෙනකොට කොට දුක් දෙමින් පැවතිච්ච අර ශුද්ධ ජීවියා පිටින් ඇතුළත් කරපු ප්‍රතිජීවියත් එක්ක සටන පටන් ගන්නවා. සටන පටන් අරගෙන ප්‍රතිජීවියා අර ලෙඩ කරන රෝගකාරක විෂ බීජ ආහාර කරගනිමින් සියලු රෝගකාරක විෂ බීජ කාලා දමනවා. විනාශ කරලා දමනවා. විනාශ කරලා දානකොට දානකොට රෝගියාගේ මෙතෙක් පැවතිච්ච කාය ධරත ආදී දරුණු වේදනා ක්‍රමක්‍රමයෙන් සුවයටපත් වෙලා යෝගා ඒ ලෙඩාට පහසුවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ <clears throat> ප්‍රතිජීවිය ක්‍රමක්‍රමයෙන් වැඩිලා සම්පූර්ණ රෝගකාරක විස බීජේ නසා දමල අවසානයේ ආහාර නැතිවීම නිසා තමනුත් විනාශ වෙලා ශරීරය නිරෝගී භාවයෙන් නැතර වෙනවා. අන්න ඒ වාගේ තමයි අපේ මේ ශරීරයේ අපේ මේ හිත කය කියන సంతානේ බාහිරෙන් ඇතුල් වෙන මේ ඇහිම් දැකීම් ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ ආදී විදියට එන විස දූලි මේ විස දේවල් ශරීරයට ගිහාම ඒ දේවල් එක ద్వාරයකින් තමයි රිංගවන්නේ ඇහෙන් රිංග ගන්නවා වෙලාවට කනෙන් රිංග ගන්නවා වෙලාවට නාසයෙන් කටෙන් ශරීරයෙන් හිතෙන් ඒ කරලා මුළු సంతානෙම ලෙඩ කරනවා ලෙඩ කරලා ඒ විස දූලිය බාහිරෙන් දිගටම ඇතුල් වෙන තාක්කල් අසාධ්‍ය තත්ත්වයටපත් වෙනවා. මේ නිසා බාහිරෙන් කොච්චර જાති කෙරුවත් ඇතුළතින් මොන જાති කෙරුවත් ගොඩ ගන්න බෑ. ගොඩ ගන්න නම් අර විස බීජයේ වගේම ප්‍රතිජීවියක් මේකට ලං කරලා දෙන්න ඕන. මේක පිළිබඳව මේ බුද්ධ කල්පේ මේ බුද්ධ කල්පේ පහළ වෙච්ච පළවෙනිම විශේෂඥ වෛද්‍යවරයා තමයි අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ කෙලෙස් පිළිබඳ දීර්ඝ පරිේෂණ කරා. සාරාංශික කල්පලක්ෂයක් කරපු පරිේෂණයක් හය අවුරුද්දක් කරපු දුෂ්කර වතත් නිසා උන්වහන්සේ කෙලෙස් පිරිසිඳ දැනගත්තා. දැනගෙන උන්වහන්සේ තේරුම් අරගත්තා මේ කෙලෙස් වලට ප්‍රතිජීවියක් වර්තමාන මොහොත පිළිබඳව අවදීන් සිටීමයි. එව නැත්නම් මේ සඳහා ඇති ප්‍රයෝගය සතිපට්ඨානයයි. මේ සතිපට්ඨාන ප්‍රයෝගය තුල තමයි එන එන කෙලෙස් විස බීජ කා දමන්න පුළුවන් නසා දමන්න පුළුවන් ප්‍රයෝග ශක්තිය පවතින්නේ ඒ අනුබුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන භාවනාවෙන් ප්‍රධාන ප්‍රයෝග දෙකක් ඉදිරිපත් කරා එකක් තමයි මේ වනතා ශරීරගත වී ඇත්තා වූ විස බීජ දුරු කරන හැටි දෙක විස බීජ ශරීරගත නොවෙන්ට හැසිරෙන හැටි ඒක නැත්නම් හෙදකමත් උන්වහන්සේ අපිට අනුමත කරා වේදකමත් අනුමත කරා. නමුත් අහලා තියෙනවනේ කවුරුත් හෙදකම වේදකමට වඩා හොඳයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ක්‍රම දෙකෙන් වටිනාම ක්‍රමය තමයි හෙදකම. හෙදකම නම් රෝග බීජ ඇතුළටපත් නොවන විදිහට හැසිරෙන එක. මේකට යෝගාවචර භාෂාවෙන් කියනවා නම් සති සංවරය කියලා කියනවා. යම් කිසි කෙනෙක් තමන්ගේ ඇහ තමන්ගේ කන නාසය, දිව, ශරීරය, හිත කියන මේ දේවල් අයාලේ විවෘත කරලා තියලා එන එන තාක් විස බීජ රෝග බාහිර අරගෙන බදාගෙන ඒ අනුව අඬ අඬා පපුවේ අද්දේක ගා අඬ අඬා ජීවත් වෙනවා වෙනුවට ඇහැ සංවර කරගන්න කන සංවර කරගන්න නාසය සංවර කරගන්න දිව සංවර කරගන්න ශරීරය සංවර කරගන්න හිත සංවර කරගන්න. එයින් කරන්නේ මොනවද? විශාල වශයෙන් අරමුණු වැඩ ගන්න දෙන්න එපා. දකින දකින සෑම දෙයකට මොනරෙක් වගේ ගස්ස ගස්ස ඇහුවේ බලන්ට යන්න එපා ඇස් බෝල කරකවන්න යන්න එපා ඇහෙන ඇහෙන සෑම දේවල් රස හොය හොය අහන්න යන්න එපා ආග්‍රහණීය පිටිපස්සේ දුවන්න එපා රස තෘෂ්ණාව දිගේ රස දිව පිනවන්න යන්න එපා ශරීරයේ ඉරියව් මාරු කිරීමෙන් සපපාසු ආසන දෙවීමෙන් ආදී විදියට ශරීරයේ පිනවීම කරන්න යන්න එපා හිතට හිතවිලින තාලෙට ඒව රස විඳින්න යන්න එපා ඒව සංවරයක් ඇති කර ගන්න ඕනේ මේ සති සංවරය නිසා බාහිරින් විස බීජ තොග වශයෙන් විශාල වශයෙන් ඇතුල් හැකි ශක්ති ප්‍රමාණයට යම් කිසි කෙනෙක් යෝගාවචරයේ ලෝකෙන් ලැබුණා ලෝක අවබෝධයක් සාමාන්‍ය බුද්ධියක් ඒ බුද්ධිය පාවිච්චි කරලා තොග වශයෙන් විශාල වශයෙන් අපිට ඇතුල් වෙන්න තියෙන මේ සංඥා ප්‍රදේශය කපහරිද කපහැරලා මේ රෝගේ සනීප කරගන්න තාකල් ඉන්ද්‍රිය සංවරය පවත්වා ගන්න මේ විදිහට ඇතුල් වෙන්න දෙන්නේ නැතුව විස බීජ ආරක්ෂා වීම බුද්ධ ශාසනයේ ශික්ෂා වශයෙන් සඳහන් කරනවා. සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව වශයෙන්. මේ ළඟට ඒ විදිහට දැන් අපි මේ නිස්සාරණ වනේ තෝරාගෙන මේ නිස්සාරණ වනේ වනරොදකින් වෙන් කරගෙන අපි මේ අතුරට වෙලා ඉන්නේ ඇහැට දර්ශන අඩු කරගන්නට, කනට ශබ්ද අඩු කරගන්නට, ආග්‍රහණ දිගේ නොයන්ට රස තෘෂ්ණාව අඩු කරගන්නට, ස්පර්ශ අඩු කරගන්නට හිතනවා නතර කරන්න. නැත්නම් ඉබේ හිතවිලි පහළ වෙන නතර කරන්න. ඒ විදිහට ස්ථානයක් අපි තෝරාගත්තට පස්සේ නමුත් පෙර කර කර්මජව නිසා අපිට ලැබෙන සුළු සුළු සංඥා නිසා ඊට පස්සේ කෙලෙස් පහළ වෙනවා හිතට. නමුත් ඉන්ද්‍රිය සංවරය ඇති කෙනා දන්නවා කොච්චරනම් සහනයක් ඉන්ද්‍රිය සංවරය තුලින්ම ගන්න පුළුවන්ද කියලා. නමුත් ඒක ලේසි වැඩක් නෙවෙයි කියන්නේ. ඒ ඉන්ද්‍රිය සංවරයට හුඟක් සතිය දිනු කරලා තියෙනවා. සතිය දිනු කරපු කෙනාට මේ සංසාර බය තේරුණ කෙනාට විතරයි ඉන්ද්‍රිය සංවරය කරන්න පුළුවන්. අනික් ඇත්තෝ කරන්නේ රංගපෑමක් විතරයි. නමුත් මුලදී නම් රංගපෑම කරාට ඕන. රහතන් වහන්සේ නමක් විදියට රඟපානවා. රඟපාමින් රඟපාමින් තමන්ගේ සතිය දිනු කරගන්නකොට ඉන්දිය සංවරය තේරුම් ගන්නකොට ඒ වෙන්වීමෙන් ඒ ඉන්දිය සංවරයෙන් ඒ ශික්ෂාවෙන් ලැබෙන ආනිසංස ඒ පුද්ගලයාටයි දැනෙන්නේ. බාහිරයත් නම් hina වෙන්න පුළුවන්. භාවනා පිස භාවනා පිසයි කියලා කියන්නත් පුළුවන්. නමුත් වාසි දන්නා ප්‍රයෝජන දන්නා යෝගාවචරයා ඒ ඉන්දිය සංවරයේ මුලින් අර විදියට රඟපෑමින් කරාට පහු වෙනකොට ඒක ශරීරගත වෙනවා, సంతానගත වෙනවා, Tamange ජීවන රටාවක් පාඩපත් වෙනවා. ඒ පුද්ගලයා දන්නවා කොච්චරනම් අර විජේ විෂ බීජ රාශියක් නතර කරගන්න පුළුවන්ද කියලා. ඊළඟට තමයි ඇතුළතින් පහළ වෙන්නා වූ දැනටමත් වැඩගත් ආ වූ විෂ බීජ නැසණය කිරීම. මේ තමයි මෙනෙහි කිරීම. වේදනාව මතුවලා Tamange ශ්‍රද්ධාව, වීරිය, සතිය ආදී දේවල් ගෙවා දමන විදිහේ, වේලවා දමන විදිහේ දුක් වේදනා මතුවලා එනකොට ඒ අනුව තෘෂ්ණාව පහළ නොවෙන්න නම් වේදනාව වේදනාව වශයෙන්ම වේදනාව තියෙද්දීම වේදනාවටම හිත තියාගෙන මෙහෙ කරන්න. මෙනෙහි කරනකොට එතනින් තව දුරටත් කෙලෙස් උපදින්න තියෙන අවස්ථාව නතර වෙනවා. ප්‍රිය රූපයක් දැකලා ප්‍රිය රූපයට හිත ගිහිලා තියෙන වෙලාවක නම් දකින්නවා දකින්නවා දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරනකොට ඒ ප්‍රිය රූපයට ආසා කිරීම ලොල් වීම ආදී විදියට ඇදී යන ගතිය කෙලෙස් පහළ වෙන ගතිය නතර කරගන්න පුළුවන්. ඒ අනුව සතිපට්ඨාන භාවනාව ඇති ප්‍රයෝග ක්‍රම ප්‍රධාන වශයෙන් දෙකකට බෙන් කරනවා. එකක් තමයි කෙලෙස් වැඩ නොගන්නා විදියට ආරක්ෂා කරනවා. ඉන්ද්‍රිය දොරවල් දොරටු පාලයන් ලාවා ආරක්ෂා කරනවා. සතිය ආරක්ෂා ලබා දෙනවා. සතියේ ප්‍රතිඋත්පන්න ධර්මයක් තමයි ආරක්ෂපච්චපට්ඨාන. සතියෙන් හිත ආරක්ෂා කරලා දෙනවා. මීළඟට වීරිය පාවිච්චි කරනවා. ඇත්තා වූ කෙලෙස් මකා අකා දමන අතු පිහලා ඒක කරන්නේ කොහොමද? ක්ලේශය හෝ සුඛය හෝ හොඳ හෝ නරක හෝ කල්යාණ ධර්මය හෝ කෙලෙස් ධර්මය හෝ තියේදී ඒ බව මෙනෙහි කිරීම. එතකොට හොඳ ධර්මයක් නම් වත්තගාමි කුසල කර්ම සිදු වෙන්න පුළුවන් අවස්ථාව මෙනෙහි කිරීමෙන් කපා ගන්නවා. අකුසල ධර්මයක් නම් වත්තගාමි අකුසල කර්ම සිදු වෙන්න පුළුවන් අවස්ථාව මෙනෙහි කිරීමෙන් කපා ගන්නවා. එතකොට ඒ හිත එවැනි විදිහේ මෙනෙහි කිරීමේ යෙදෙන හිත අර කියන විදිහේ බාහිරින් කෙලෙස් එන්න දෙන්නෙත් නැහැ. අභ්‍යන්තරයේ දැනට මතුවලා තියෙන කෙලෙස් වැවෙන්න වැඩෙන්න දෙන්නෙත් නැහැ. මුලින් උදවා තමන් නිසා ඒ ක්ෂණයේ හරියටම වේදනාව තියෙති වේදනාව වේදනාව කියලා එතෙන්ම හිත තියාන මෙනෙහි කරන මොහොතේ අවිද්‍යාව නැති විද්‍යාව පහළ වෙලා වේදනාව කියන දේ කෘත්‍ය වටහා ගන්නවා. එතකොට අර විදිහේ ඇතුළත පිටත කෙලෙස් නැතරේ නතර වීම නිසා කෙලෙස් වටය ප්‍රධාන වශයෙන් වියලිය. නමුත් මෙනෙහි කිරීම යම් අවස්ථාවක නැද්ද? ඒ අවස්ථාවේදී හිත නැවත අසාධ්‍ය තත්ත්වයකට මෙනෙහි කිරීම නැති උනායි කියලා කියන්නේ වීරිය බිඳිය. සතිය බිඳිය. සමාධිය බිඳිය. සමාධිය නැත්නම් ඊටාම සරුබිමක් අපේ හිත කෙලෙස් වලට. ඒ නිසා සමාධිය කැඩෙන අවස්ථාවල් අපි කෙලෙස් වටේට කෙලෙස් ප්‍රතමණයට ඉදීමක් වශයෙන් යෝගාවචරය තේරුම් ගන්නවා. වේදනාදී එන අරමුණු භාවනාවට නංවගෙන යම් අවස්ථාවක සුළු සුළු වේදනාවයි ජයගැනීමෙන් ඉදිරියට යන යෝගාවචරයක් නම් මේ ධර්මයේ අහුම්කම් දෙනකොට බොහෝම හොඳට කාරණා වැටහෙනවා. ඒ වගේම මීට දරුණු වේදනාවක් මට ආවත් මම ඉවසනවා, දරනවා, මේක මෙනේ කරනවා කියලා අදිස්ථාන ශක්තියකුත් පහළ මේ වගේම තමයි දැකීම විෂය. මේ වගේම තමයි ඇසීම විෂය. ආග්‍රහණය, රස බැලීම, හිතට හිතවිලි පහළ වීම කියන කොයි ඉන්ද්‍රිය අරගත්තත් යෝගාවචරය දවසින් දවස දවසින් දවස තමන්ගේ කඩින් මට්ටම ඉහළ ගමනින් භාවනාව ගෙනියනවා. මේ නිසා හරියට විස බීජයක් ශරීරගත වෙලා අසාධ්‍ය තත්ත්වයටපත් වී යෝගාවචරයට ප්‍රතිජීවකයක් ප්‍රති ශක්තියක් ශරීරගත කරපුවාම ඇතුළෙන්ම අර විස බීජය ප්‍රතිජීවියා විසින් නසා දමලා සුවපත් කරනවා වගේ මේ භාවනාවේදී මෙනෙහි කිරීම මාර්ගයෙන් ඇත්තා වූ කෙලෙස් දුරු කරගෙන යනවා. නමුත් කල්පනා කරන්න ඕන මේ ලෝකේ ප්‍රතිජීව කියන බෙහෙත් පාවිච්චි කරනකොට හරියට මාත්‍රාවක් තියෙනවා. හරියට වෙලාවක් තියෙනවා. යම් කිසික යෝගාවචරයේ මේ විදිහේ ප්‍රතිජීවකයක් හා සමාන වූ මේ විපස්සනා උපදේශමාලාව Tamanට හිතට තාලට පාවිච්චි කරන්න ගත්තොත් හිතනකොට කම්මැලි හිතනකොට නතර කරන්නයි කරන්නයි ගත්තොත් මොකද වෙන්නේ? හරියට බෙහෙත වරද්දාගෙන අසාධ්‍ය තත්ත්වයටපත් වෙච්ච කෙනෙක් වගේ මැරෙනකම්ම භාවනා කරන්න. මාසයක් භාවනා කරාට කිසිම ಗುಣ විශේෂයක් ලබා ගන්න බැහැ. දෙමාසයක් භාවනා කරාට කිසිම ಗುಣ විශේෂයක් ලබා ගන්න බැහැ. හරියට අර Hindu ආගමේ කියමන් තියෙනවා මගේ නියපොතු අඩි දෙකක් විතර වැඩනකම් මම දිගටම භාවනා කරා. මගේ කේස් විදුබර ගෑවෙන තක් දිග වෙන තෙක් මම භාවනා කරා කියලා උදම්මන්නේ. නමුත් මේ බුද්ධ ශාසනයේ එහෙම යෝග භාවනා අවුරුදු ගණන් කල්ප ගණන් කරන භාවනාවක් නෙවෙයි. මේකේ තියෙන හත් දවසයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ කාරණාව දැනගෙන ක්‍රමයේ දැනගෙන කෙරුවොත් හත් දවසේ අත් දවසින් මේ විදිහේ කෙලෙස් දුරු කරන්න පුළුවන්. නැත්තම් සුමාන දෙකකින් නැත්තම් මාසෙකින් මේ විදිහට උපරිමයේ අවුරුදු 7යි. මේක පිළිබඳව අපේ අපවත්ති නායක ස්වාමීන් වහන්සේ කියපු වචනය තමයි මහා ප්‍රජාපති ගෞතමයේ උදාන වාක්‍යයක් දේශනා කරන්නට ඉදලා කියනවා පහත් භික්ෂුණීන් වහන්සේ මේ බාහිර ශාසනවල අපි මෙතෙක් කල් භාවනා කරා මේ මේ උග්‍ර තපස් මෙච්චර කාලයක් රැක්කා කියලා හරියට ආඩම්බර කරනවා. ඒක තමයි ඒගොල්ලන්ට තියෙන ලොකුම ජීවිතේ ලැබපු ලාභේ. නමුත් මේ බුද්ධ ශාසනයේ හත් අවුරුදු මල්වර කුමාරියක් පහත් වෙනවා. ඒ නිසා මේක වහ වහ ප්‍රයෝජන ගන්න පුළුවන් ශාසනයක්. ඒ නිසා මම අසවල් භාවනා මධ්‍යස්ථානයේ මෙච්චර කල් හිටියා. මේ භාවනා මධ්‍යස්ථානයේ මෙච්චර කල් හිටියා කියලා කියන්න වෙන එක අනික් ශාසනවල නම් නම්බුවක් වෙන්න පුළුවන්. නමුත් කාරණාව දන්න මේ බුද්ධ ශාසනයේ ඉච්ඡර නම්බුවක් කරගන්න අමාරුයි. මොකද මේකේ තියෙන ක්ෂණයෙන් ක්ෂණයට දැන දැන කෙලස් කපා හරින්න තමන් ඉදිරියට යන ගමන. එහෙමනම් ක්‍රමේ දරගන්න. එහෙමනම් මේ බෙහෙතේ කොයිතරම් වටින ගුණ සහිත බෙහෙතක්ද කියලා දැනගන්න ඕනේ. මාත්‍රාව දැනගන්න ඕනේ. වේලාව දැනගන්න ඕනේ. එහෙම එහෙම වුණොත් වේදා ගැනත් බෙහෙත ගැනත් තමන්ට විශාල ශ්‍රද්ධාවක් විශාල පිළිගැනීමක් කෙනෙකුට කියන්න පුළුවන් ශක්තියක් පහළ වෙනවා. අසවල් බෙහෙත අසවල් වේද මහත්යමට දුන්නා මෙච්චර මෙච්චර අසනීප තිබුණ රෝග රෝග ලක්ෂණ වහාම සුව වුණා ඉක්මනින් සනීප වුණා කියලා කියනවා. එහෙම නැතුව මතක් වෙනකොට බෙහෙත දෙකොටසක් පාවිච්චි කරනවා අමතක වෙච්චාම අමතක කරනවා. එහෙම නැත්නම් දවසට දෙතරයක් ගන්න ගියාම එක සැරයක් ගන්න. කොහොම කරන්න ගියාම වෙන්නේ මොකද? ඇතුවම් බහිනවා කියලා දෙයක් වෙනවා. නැත්නම් මෙත් ඇහි වෙනවා කියලා කියනවා. රෝගය දිගින් දිගට යනවා බෙහෙත අහන්න නැතුව ඉන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයාට ටික දවසක් යනකොට බෙහෙත පිළිබඳ සැක පහළ වෙනවා. මේ බෙහෙත මෙච්චර හොඳයි කියලා කිව්වා මෙච්චර වියදම් වුණා මෙච්චර විශේෂඥයෙක් යෝජනා කරත් මේකෙන් ගුණ නැහැ. ඉතින් ඒ පුද්ගලයා තව මේ බෙහෙත පාවිච්චි කෙනෙක් ළඟට ගියාම මේ මේ උන්න හැටත් අර ලෙඩේ තියෙනද? ඔව්නේ. අර දොස්තර මහත්තයා හම්බුනේ ඔව්නේ. මේ බෙහෙත දුන්නද? ඔව්නේ. පාවිච්චි කරනවා කරනවා. අනේ ඒක හරියන එකක් නෑ. මම මේ පාවිච්චි කරා මටත් වැරදිලා ඉන්නේ කියලා අර කරන මිනිස්සයා ළඟටත් ගිහිල්ලා අර විස තියෙනවා. නමුත් මේ මනුස්සයා පාවිච්චි කරන මනුස්සයා වෙලාව බලලා ප්‍රමාණය බලලා පාවිච්චි නොකර මමත් පාවිච්චි කරනවා කියලා තමයි කියන්නේ. අන්න එහෙම තමයි මේ සතිපට්ඨාන වැඩපිළිවෙල වගකීමෙන් බාර ගන්න ඕන කියන්නේ. මේක අත්හදා බලල ප්‍රතිඵල සහිත ක්‍රම. ඒ නිසා මේක පිළිබඳව සැකයේ පහළ වෙනවනම් ඒ Taman නියම ප්‍රමාණයට නියම වේලාවට මාත්‍රාවට වැඩ නොකළ නිසායි. ඒ නිසා මේ වාගේ අද්දුට ප්‍රතිඵල ඇති භාවනා ක්‍රම කරන වේලාවට තමන් කැපවීම තියෙන්න ඕන. ධර්ම ගෞරවයේ තියෙන්න ඕන. ගෞරවයේ තියෙන්න ඕන දෙන උපදේශ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඒ ශක්තිය ඒ ගෞරවයේ ඇදහිීම සැලකිලිමත්කම එන්නේ තමන් කොච්චරනම් සංසාරට බයද කියන එක මත. එහෙම නැත්නම් මේ ගුරුවරයාගේ ක්‍රමයේ ඇති දෙදක් වෙන බලයක් නිසා නෙවෙයි. තමන් කොච්චර සංසාරයට බයද එහෙමනම් මේ බෙහෙත යෙමුදුනේ බාරගෙන කරනවා. ඒ වගේම තමයි සමහර බෙහෙත් කියනවා හොරට ගන්න. ඒ වාගේ නිසා සමහර උපදේශ තියෙනවා හරියට නොදැන නොතේරි දෙන උපදේශ. ඒව රකින්න ගියාම ඒව ප්‍රතිපදා ආරක්ෂා කරන්න ගියාම ඒ අනුව කටයුතු කරන්න ගියාම ප්‍රතිජීවියා නිසාත් ලෙඩ හැදෙනවා. ලෙඩේ නිසාත් ලෙඩ හැදෙනවා. තිබුණ දත්තෙමුත් පිළියෙනවා. ඒ නිසා නියම බෙහෙත වෙන්න ඒ බෙහෙත පාවිච්චි කරන වෙලාව ගණන් හරි කියලා විශේෂයෙන්ම යෝගාවචරය ප්‍රමාණ දැනගන්න ඕනේ, වේලාව දැනගන්න ඕනේ, ගෞරවයෙන් පාවිච්චි කරන්න. පාවිච්චි කරනවා නම් ಗುಣ විශේෂ තියෙනවා. ඒ වාගේම තමයි යෝගාවචරය නොනිමි වීරියකින් හරිය නිවැරදි එල්ලේකින් වේදනාව මතුවෙච්ච වෙලාවේදී හරියට වේදනාවට හිත යොමු කරලා මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගියොත් ඒ පරියන්කයේදීම වේදනාව පිළිබඳව නියම අවබෝධය වේදනාව පිළිබඳ කෘත්‍යය වටහා ගන්න. වටහා ගැනීමෙම කියනා වූ සම්මියක් දෘෂ්ටිය නිසා අපටිපත්‍ය අවිද්‍යාව දුර වෙනවා. ඇත්ත ඇති හැටියෙන් දැන ගැනීම පහළ වෙනවා. නාම රූප ධර්මය වැටහෙනවා. මේ නාම රූප ධර්මය දුකයි කියලා බාර ගන්න. එහෙම නැතුව ඉරියව් වෙනස් කරා නම් මට සැපයක් ගන්න තිබුණ අපරාධ මම ඉරියව් වෙනස් කරනකොට හිතපු නිසා දුකකටපත් වුණා කියලා තෘෂ්ණාව පහළ වෙනවා. නියම தත්ත්වයේ පහළ වෙනකොට තෘෂ්ණාව ඡය වෙනවා. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යයේ වශයෙන් වටහා ගන්නකොට සමුදය සත්‍යයේ එතනම ගෙවිලා යනවා. ඒ කියන්නේ කර්ම රැස්වීමක් නැතුව යනවා. කුසල කර්ම අකුසල කර්ම රැස්වීමක් නැති වෙනකොට නිරෝධය එතනම පහළ වෙනවා. එදා අපි ධර්ම දේශනාවේ ආසන්න භාගයේදී මතක් කරගත්තා වගේ ඒ විදිහට වේදනාව පහළ වෙලා තියෙද්දීම වේදනාවට හිත යොදාගෙන වීරියෙන් නියම එල්ලේකින් භාවනාව ගෙනියනකොට ඒ භාවනාවේ ඒ ක්ෂණය තුළ මාර්ගාංග පහක් සම්පූර්ණ වෙනවා. අපි දැන් කියපු විදිහට සම්‍යක් දෘෂ්ටිය පහළ වෙනවා. මේ වේදනාවේ මේ වේදනාවේ යථා ස්වභාවය ඒ කුසලුත් නැහැ අකුසලුත් නැහැ වේදනා ස්වરૂපේ ස්වභාවය ඒක දැන ගැනීම කියන්නේ තවත් ස්වરૂපයක් ඒකත් මනුස්ස හිතකට කරන්න පුළුවන් දෙයක් ඒකත් දැන් සිද්ධ වෙනවා ඒ නිසා වේදනාව මේ කපද්දි වේදනාව කොටද්දි වේදනාව උණු කරද්දි දවද්දි පුරුස්සද්දි යෝගාවචරය ඒ දිසා බලාගෙන ඉන්නකොට දුක්ඛ සත්‍යය රූප නාම ධර්ම වශයෙන් වැටෙනකොට සමුදය සත්‍ය දුර වෙනවා ඒ දැන ගැනීම රූප ධර්ම පිළිබඳව නැත්නම් දුක්ඛ සත්‍ය පිළිබඳව නානා පැති වලින් විවිධ දේශ වලින් දැන ගැනීමට කියනවා විපස්සනාව. දකින්නවා විවිධ දේශ දකින්නවා. දෘෂ්ටි කෝණ මාරු කරමින් දකින්නවා. දකින්ට දකින්ට විද්‍යාව වැඩෙන්න වැඩෙන්න අවිද්‍යාවට තනක් නැති වෙනවා. මේ විදිහට සම්‍යක් දිට්ඨිය වැඩිම ඒ මෙනෙහි කරන ක්ෂණය තුල සිද්ධ වෙනවා. ඒ සම්‍යක් දිට්ඨිය තව තවත් පෝෂණය වෙන්න නම් ඒ අරමුණටම හිත යොමු වෙන්න ඕනේ, එල්ල වෙන්න ඕනේ. මේකට කියනවා සංකප්පය කියලා. නියම සංකල්පය කියනවා. මේක දැන් මට දුක්ඛ සත්‍ය අවබෝධ වෙන මොහොතක්, මේ මොහොත තව එක මොහොතකින් වැඩි වුණොත් මගේ සම්මා දිට්ඨිය තවත් ඝන බහල වෙනවත් තර වෙනවා. ඒ නිසා ඒටම හිත යොමු කරනවා. සම්මා සංකප්පය යොමු කරනවා. එතකොට ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ වෙනවා. ප්‍රඥා ස්කන්ධය සම්පූර්ණ වෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්පය. මේ විදිහට වෙන්න නම් හොඳ සමාධි හිතක් ක්ෂණික වශයෙන් පහළ වෙලා තියෙනවා. ඒ ක්ෂණික වශයෙන් පහළ වෙච්ච සමාධිය ආරක්ෂා වෙන්න. ඒක දැන් ඇති කියලා නතර කෙරුවොත් එතනින්ම අර සත්ක්‍රියාව බිඳිලා යනවා. ඒ නිසා සමාධි ස්කන්ධය සම්පූර්ණ වෙලා තිබුණොත් තමයි පඤ්ඤා ස්කන්ධය පහළ වෙන්නේ. මේ සමාධිය පහළ වෙන්නේ නැහැ සතිය නැතුව. වේදනාව තියෙදි කල්පනා කරගෙන හිටියට වේදනාව යථා ස්වરૂපය අවබෝධ වෙන්නේ නැහැ. වේදනාව තියෙදි මේක මට නොදකින් නොපතන් නොවේවා කියන හැඟීම තියනවනම් වේදනාව පිළිබඳ යථා අවබෝධය පහළ වෙන්නේ නැහැ. මට මේ වේදනාව වේවා මට මේ වේදනාව ඕනයි කියලා ආසාවක් තුනට පාල වෙන්නේ නැහැ. වේදනාව වේදනාව වශයෙන් ස්වභාවික වශයෙන් දැක ගන්නවට කියන සතිය කියලා. එළඹ සිටි සීය කියලා. අන්නේ සීය නැත්නම් සමාධිය පහළ වෙන්නේ නැහැ. මේ සතිය පහළ වෙන්නේ නැහැ. නැවත නැවතත් ඒ අරමුණ කෙරෙහි හිත නොයදුව. නැවත නැවතත් එකම අරමුණේ හිත යදවන විශේෂයෙන්ම මේ වගේ දුක් වේදනා දෙන අරමුණක හිත යදවන කියනවා වීරිය කියන ව්‍යායාමය කියන ශක්තිය කියන මේ විදිහට නියම ව්‍යායාමයේ පැවතීමද කියනවා සම්මා වායාම. ඒ නිසා සම්මා වායාම සම්මා සති නිසායි සම්මා සමාධිය පහළ වෙන්නේ. ඒ පහළ වුණොත් තමයි සම්මා විත්‍ය පහළ වෙන්නේ. ඒ අනුව තමයි නැවත නැවතත් එහිම හිත යොදවන්න පුළුවන් වෙන්නේ. එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා ආය වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ පංචාංග සම ආදී මාර්ගයේ හරි සාර්ථක එක මෙනෙහි කිරීමත් තුළ සිද්ධ වෙනවා. ඉතින් විනා තප්පරයට එක සැරයක් කරනවා නම් ඒ යෝගාවචරය තප්පරයට එක වාරයක් කෙලස් කපා ගන්නවා. තප්පර දෙකක් කරනවා නම් දෙවාරයක් කපා ගන්නවා. තප්පරයට එක ගානේ වාරේ සත් විනාඩියක් භාවනා කරන 60 වාරයක් කෙලස් විදිය. විනාඩි 5ක් භාවනා කරන නම් 300 වාරය. පැයකට 3600 වාරය. Taman ගණන් කරලා බලන්න. ඒ තරම්ම අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. නමුත් අපි තේරුම් අරගන්න ඕනේ අර විස බීජේ නැසන ප්‍රතිජීවයාගේ ශක්තිය කොයිතරම් වැඩිද ඒ තාක් දුරට ප්‍රතිජීවයා විශේෂයෙන් ඉක්මනට විස බීජේ මරා දමනවා. ඒ වගේම තමයි වේදනාව මෙහෙන් අපිව තවත්දි, දාවත්දි, කපද්දි, කොටද්දි මෙනේ කරන හිත බයගුලුව නම් ඉදිරියට යන්නේ. පසුබාමින් නම් පස්ස බලවලා නම් යන්නේ වේදනාව ජය ගන්න. ඒ නිසා මෙනේ කරන හිත ශක්තිමත් වෙන්න ඕන. මෙනේ කරන හිත ශක්තිමත් වුණොත් වේදනාව ජය ගන්න පුළුවන්. මොකද්ද මේ ශක්තිය? මේකට කියනවා පංච බල පංච ඉන්ද්‍රිය. පංච බලය. සද්ධා බලය, සති බලය, විරිය බලය, සමාධි බලය, ප්‍රඥා බලය. යෝගාවචරයාගේ හිත මේ සද්ධාවෙන් වැඩෙනවනම් මේ සතියෙන් වැඩෙනවනම් මේ සමාධියෙන් වැඩෙනවනම් වීරියෙන් වැඩෙනවනම් ප්‍රඥාවෙන් වැඩෙනවනම් වේදනාව ජය ගන්න පුළුවන්. ඒ වගේම තමයි සාර්ථක සෑම ප්‍රයත්නයකින්ම නැවත නැවතත් Tamangeම ශ්‍රද්ධාව ඇතුළතින් පණගෙන. වේදනාව ජයගත්ත මොහොතක දවසක් දෙකක් පවතින තරමට හිත කුල්මත් භාවයක් තියෙන විශ්වාසවන්ත භාවයක් පහළ වෙනවා මේ බෙහෙත හරි විස බීජේ නැසුණා කියලා. ඒ වාගේ මේ මගේ දුක් වේදනාව යටපත් වුණා සතිය ඉස්මතු වුණා කියලා ශ්‍රද්ධාව අභ්‍යන්තරව පහළ වෙනකොට ඒ ශ්‍රද්ධාවට අපි කියනවා ඕකප්පන ශ්‍රද්ධාව. Taman වශයෙන්ම ධර්මයේ අත්දැකීම් ගන්න ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව පහළ වෙනකොට කුසල ඡන්දය පහළ වෙනවා. මට තවත් දුකක් ආවත් ඉඳ ගන්න පුළුවන් කියලා. ඒ කුසල ඡන්දය කියලා කියන්නේ ව්‍යායාමයේ පිළිබඳව හොඳ ශක්තිය. නැවත නැවතත් මෙනෙහි කරන්න පුළුවන්. ඒ අනුව ව්‍යායාමයේ පහළ වෙනකොට නැවත නැවත මහන්සි වෙනකොට සතිය වැඩෙනවා. සතියත් ව්‍යායාමය දෙක එකට යනකොට සමාධිය වැඩෙනවා. සමාධිය හිතේ ප්‍රඥාව පහළ වෙනවා. මේ විදිහේ එකින් එකට එකින් එකට තල්ලු වෙලා යන සාර්ථක මොහොතක් පාස භාවනාව ඉදිරියට ඇදෙනවා. මේ නිසා යෝගාවචරය කල්පනා කරගන්න ඕනේ මේ අපි මේ විඳිනා වූ සංසාරයේ විසම චක්‍රයේ බිඳින්ට අද අපිට මේ ඉදිරිපත් වෙන දුක් කරදර වලට පෙලෙන්න එපා. ඒවට යට වෙන්න එපා. ඒව අනුව කෑකොස්සන් ගහන දුවන්ට අඬන්න යන්න එපා. ඒව ඉවසන්න ඕන. කොච්චර දරුණුවක් ඉවසන්න ඕන. මොකද ඒකට අපි වගේ කියන්න ඕන. ඒ ඉවසගෙන ලැබෙන ස්පාසුව තුල පුළුවන් තරම් අරමුණකට හිත යෙදීම, අඛණ්ඩව යෙදීම, එල්ල කිරීම පුහුණු කරනවා නම් අපි ප්‍රතිශක්තියක් ශරීරයට ගන්න කෙනෙක් වගේ වෙනවා. පිළිපන්න පුද්ගලයන් බවට පත් වෙනවා. පහත් වෙලා අපේ ප්‍රශ්න අපිම විසඳගෙන අපේ ගුරුවරු අපිම වෙන භාවනා ක්‍රමයක් අපි මේ කරගෙන යන්නේ. ඒ නිසා සංසාරේ පැවැත්ම පිළිබඳව කාටවත් දොස් කියන්න බෑ. අද බැමිලා තියෙන දේ පිළිබඳව අනුන්ගේ දොස් හොයන්න බෑ. අපිම වගේ කියන බාහිර අරගෙන මේ විදිහට ඉදිරියට කරගෙන යනවනම් මේ විපස්සනා කියන ප්‍රයෝගය ක්‍රම දෙකකින් වැඩ කිරීම නිසා ප්‍රධාන වශයෙන්ම අවිද්‍යාව දුර වෙනවා. අවිද්‍යාව දුර වුණොත් ආයේ ඒක පිළිබඳ තෘෂ්ණාවක් පහළ වෙන්නේ නැහැ. තෘෂ්ණාවක් නැත්නම් ආයේ අල්ල බදා ගැනීමක් විශේෂ සතු කර ගැනීමක් නැහැ උපාදානයක් නැහැ. ඒ අනුව කුසල කර්ම අකුසල කර්ම ගෙවි යෑම නිසා විපාක වටේ නැතුව මේ අනුව කරුණු කාරණා තේරුම් ගත්තොත් තමන් කරන වැඩේ නියම එල්ලයකින් කරන්න පුළුවන්. අත්නු හැර කරන්න පුළුවන්. මේ ධර්ම දේශනා පැවැත්වීමෙන් බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ විදිහේ සද්ධාදී ඉන්ද්‍රියන් වැඩෙන කුසල ඡන්දේ වැඩෙන ප්‍රයත්නය. ඒ නිසා සෑම සීල දෙනෙක්ම තමන්ගේ ශක්ති ප්‍රමාණයට මේ ධර්මයේ උකහාගෙන දැනගෙන තමන් මේ අද කරගෙන යනා වූ භාවනාවට අනුයුක්ත කරගනිත්වා එසේ කර ගැනීමෙන් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී බල ධර්ම ඒකාන්තයෙන් වඩා ගැනීමට ලැබීමෙන් තමයි ප්‍රාර්ථනා කරන්නා වූ යම් උතුම් සාන්ත වූ නිවිච්ච ස්වરૂපය බලාපොරොත්තු වෙනවද ඒ தത്വයට වහ වහපත් වීමට මේ ක්ෂණයත් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා මම මේ ධර්ම දේශනාව අදට හමාරා තාවතාච අම්මේහි සංඝකං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සංඝකං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එදිදාර්ථා ච අඤ්ඤේහි සංඝතං පුඤ්ඤ සම්පදං ගම්මේ භක්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා ඊවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ශාසනං ආකාසත්තාජ භුම්මන්තා දීවානාගාමහින්దికා